දෙමු ගැටියයි කර්ම ශක්තිය වාගේ. පහන් දැල්ල අපේ හිත වාගේ. එතකොට යම් වේලාවක පහන් දැල්ලයි මේ මේ මේ මේ පාන් කිරයයි මේ දෙමු නැති වෙනකොට පහන් දැල්ල ඉතුරු වෙන්නේ නැති වෙලා යන. එතකොට හිතයි ජීවිත රූපයයි දෙක පහන් දැල්ල වාගේ. ජීවිත රූපයයි හිතයි දෙක පවතින්නේ කර්ම ශක්තිය අනුවයි. කර්ම ශක්තිය අතනවසන් වෙනකොට මෙතන හිත වැඩ කිරීම නවතිලා වෙනින් තැනක උපදිනවා මේ ශරීරයේ මල කඳක් වෙලාග දානවා ඒ නිසා මේක తాවකාලික ටික කලක් පවතින අසුචි ගොඩක් වෙන මොකක්වත් නෑ කතල ගොඩක් නමුත් අපි මේ කතල ගොඩ වුණාට මේ මේ ගහේ ගෙඩි කඩන්න ඉනිමඟ උදව් වෙනවා වගේ දිව්‍ය මනුෂ්‍ය ධර්ම නිවන් සැප ලබන ඵල ලබා ගන්න වාසනාවන්ත ජීවිතයක් ඒ නිසා උදා දරුවාගේ පටන් අපේ මුදලාලි මහත්මිය අපේ වික්‍රම රත්න ඒ දොස්තර මහතාදීනේ සෑම දෙනාම කවුරුන්ට කල්යාණ මිත්‍රයි හැම දෙනාගේම සම්බන්ධයෙන් වටිනා පින්කම එතනින් දැන් මේ මොහොතේ අප වෙත අපට අපේ පාරමිතා පුරා ගන්න උදව්වක් කිරීමෙන් මේ පින්වතුන්ට පින් සිද්ධ වුණා. මේ පූජා කළේ පුජ්‍යලික වශයෙන් අපේ පාරිච්ඡේද සඳහා නෙමෙයි. එබැවින් දැන් මේ මොහොතේ මේ අප වෙත පැවරු එවත් පිරිනමන ලද මේ විහාර මන්දිරය අනන්ත සතර පතන් මේ දක්වා ලොව පහළ වුණා වූ අසංඛ්‍ය ගණන් බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා උදෙසා පූජා වේවා කියලා හිතාගා. ඒ වගේම උන්වහන්සේගේ පරිභෝගය සඳහා පිළියෙල කළමි මේ පුතුවද ඒ වගේම මේ අඟද අනිත් පරිස්කාරද අසංඛ ගණන් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා උදෙසා පූජා වේවා දැන් අප විසින් මේ මාතෘකා කළේ අප තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිතිකන්ද සූත්‍රාන්ත දේශනාවේ වදාළ ගාථා කීපයක් තේතියම් හිත සංවේවා පුද්ගලේ අතිපීසුවා යනුවෙන් කාරණා හයක් පෙන්වනවා කිං පුණ්‍ය විදාන සම්පත් කරගන්න පුණ්‍ය ක්ෂේත්‍ර වශයෙන් කාරණා හයක් පෙන්වනවා හේතියම් මිත චෛත්‍යවිද චෛත්‍යයේ දේවත් ශරීරස්ත ධාතු චෛත්‍යයේද පරිභෝග කළ ඒ ජයතිරි මා බෝධීන් වහන්සේද උදෙසා පිළියෙල කරන ප්‍රතිමා වහන්සේද යන මේ ත්‍රිවිධ චෛත්‍යයේද මේ සංඝේවා සංඝරත්නයේද පුද්ගලයේ ඒ වාගේම ගිහියෝ පැවිදි වූ ගුණවත් පුද්ගලයේද අතිශය ආගන්තුක වශයෙන් ඇවිල්ලා යන්න ආපු එක්කෙනාද මාතරි පිතරි වාපි මෞඛ්‍ය දෙදෙනාද අතෝ ජෙත්තම් මේ භාතරි පවුලේ වැඩි අයියාත්තාදී වැඩි පිරිසද කියන මේ කොටස් 6 අපට තින් නිදාන් කරලා අපට තින් කර්ම ශක්තිය අදා ගන්න තින් කුඹුරු වශයෙන් දේශනා කළා ඒ කෙසේද ය යස්ස දානේන සීලේන සංයමේන ධනේනච එතකොට මේ තින් අපි කොහොමද ඒක දැක් කරන්නේ යම් කිසි දෙනුම් ගහක් කැදෙන්නේ නැත්නම් මලක් කැපිලා දෙනුම් ගෙඩියේ දෙනුම් ඇතර දෙන්නේ නැහැ දෙනුම් ඇත නොහැදුනොත් තවත් දෙළුන්ගත් හදන බීජ ශක්තියක් හැදෙන්නේ නැහැ. දෙළුන් ඇටේ හැදෙනකොට බීජ ශක්තිය හැදෙනවා. ඒක අපට කරන්නට අපට පුරුවන් දෙළුන් කලයක් හිටවන්න විතරයි. නමුත් බීජ ශක්තියක් තවත් දෙළුන්ගත් හැදෙන ඇතවල බීජ ශක්තිය අපට හදන්නට ඒක බීජ නියාමනුව සිද්ධ වෙන එකක්. ඒ වාගේ අපට අනුවරාග්‍ර සංසාරේ භයජනක සංසාරේ විපීත වෙන নানা ප්‍රකාර විපාක උපදවන කුසල කර්ම බීජ අපට හදන්න බෑ නමුත් අපට කුසල් හිත් උපදවන්න පුළුවනි අපි දෙලුම් ගහ පිටවන්නා වාගේ කුසල් හිත් උපදවනවා ඒ දෙලුම් ගහේ දෙලුම් ඇටවල බීජ ශක්තිය හැදෙන්නා වාගේ සම්මුතිය අපේ චිත්ත සංතානේ තම්පත් කෙරේ කොහොමද දානේන සිං බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන නම් මේ බෝධීන් වහන්සේ අරමුණු කරගෙන ශරීර ධාතු චෛත්‍ය කියන අරමුණු කරගෙන සිල්පත දානින් උපස්ථාන කරයිද අපි දැන් මේ ධනේ කරුණේ හැටියට විස්තර කරනවා නම් බුදුරජාණන් වහන්සේ අපට උතුමේ මතක් කර ගැනීමට නිමිත්තක් වශයෙන් අපි පිළිම වහන්සේ උදේසිකන උදේසා කියන එක බුදුරජාණන් වහන්සේ වෙනුවට බුදුරජාණන් වහන්සේ සඳහා කරන ප්‍රතිමා වහන්සේට උද්දේශික දෛත්‍ය කියලා කියන්නේ ඒ පමණක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ උදෙසා යම් කිසි උන්වහන්සේගේ ශිල්පතුල් සතහන පිළියෙල කරනවා සවන බුදුරත්මාලා වඳිනවා වැඩිසෑයක් පිළියෙල කරපු උද්දේශික දෛත්‍යයි ඉතින් ඒ ගැන විස්තරයක් කරන්න අවශ්‍ය නැහැ ඉතින් කිසිම වහන්සේ ළඟට අපි බුදුරජාණන් වහන්සේ ළඟට එන්නා වාගේ අපි බුදුරජාණන් වහන්සේ සිහියට නගා ගැනීමට ප්‍රතිමා වහන්සේ උපකාර වෙනවා විදිතක් මහා පුරුෂ ලක්ෂණ අපිට තනන්න බෑ නමුත් යම් යම් පුරුෂ ලක්ෂණ පිළියෙල කරලා පිළිම වහන්සේ තනවා ගන්නවා එනිසා බුදුරජාණන් වහන්සේ දීපත් කර ගැනීමට උද්දේශික චෛත්‍ය වශයෙන් පිළියෙල කළ පිළිම වහන්සේට අපි සිවුරක් පූජා කරනවා. ඒ සිවුරක් පූජා කිරීමේ ධ්‍යාන කාමාචර කුසල විතක් උපන්නා. ඒ වගේම උන්වහන්සේට ආහාර පූජාවක් කරනවා. කාටද බුදුරජාණන් වහන්සේටයි එතකොට කාමාචර කුසල විතක් උපන්නා. මේ වාගේ බුදුරජාණන් වහන්සේට තේනාසන දානයක් වශයෙන් විහාර මන්ත්‍රියක් පදලා පූජා කරන ආකුසල් හිතාපුපන්න බුදුරජාණන් වහන්සේට ගිලම්පත දෙහිත් පිළිකර පූජා කරන ආකුසල් හිතාපුපන්න ඔය අන්දමත විනේ පිටකේ හැටියට දාන හතරක් ගන්නවා සූත්‍ර පිටකේ හැටියට දස දාන වස්තු ගන්නවා අභිධර්ම පිටකයේ හැටියට මේ රූප දාන ආදී වශයෙන් තරාකාර දාන උගන්වනවා. ඒ සියල්ල මේ දාන කියන වචෙන් ඇතුළත් වෙනවා. එතකොට දැන් අපි උන්වහන්සේ පිරිනිවන් පෑවා කියලා කිසිම අදුවක් වෙන්නේ නැහැ. මත්නේ කන්දසුමන රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා මං කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ චෛත්‍යයට බොහෝ දෙනා මල් පූජා කරනවා දහස් ගණන් දෙනා අනේ මට මලක් හොයාගන්න අපහසුදෙන් දෙත්තක් කැඩිච්ච තමන් පිච්ච මලක් අරගෙන ගිහිල්ලා මං චෛත්‍යයට පූජා කළ දිනේ මේ මම අසුරු කෝටියක් කරුණු ඒක පුප්පං කඩිත්වාන් අතීතින් වස්ස කෝටියෝ දේවේසු පරිචාරිත්වා දේතකේන මිනිප්පුතෝ අසුරු කෝටියක් කවුරු මං කැඩිච්ච දෙත්තක් කැඩිච්ච තමන් මලක් පූජා කිරීමෙන් මං දීපත පවිදලා ඉතිරි කුසල විපාක වශයෙන් මේ බුද්ධ ශාසනයේ සෞ කෙලසුන් දේවා අග්‍ර අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් අපමහා ගෝසතානන් අපම අප ධම්මා සම්බුදු රජාණන් වහන්සේ විශාලා මහන්වරට වැඩලා සිරිපතුල් සතහන තබූ ගමන් මහගස්සක් වැස්සා රෝග භය, ගුරු පිට්ඨ භය, අමනුෂ්‍ය භය කියන තුම්බිය සංසිඳුවා ගණ්ඩයි බුදුරජාණන් වහන්සේට නිත්‍යමින් ආරාධනා කළේ. බුදුරජාණන් වහන්සේ එදා ගඩපු රැටිය මහගත්තක් අවුරුදු ගණනක් වැස්ස නැතුව තිබුණා. අයියෙන් මහගත්තක් ගහලා මලකුණු හොදාගෙන ගියා. බුදුරජාණන් වහන්සේට මේ බිම්බිසා රජතුමා යොදුන් පහ ක්‍රියාන් 100ක් පමණ පල්ලාති මහමග සම්පූර්ණයෙන් කපුල් උදුරලා කළු වැලි අස්කරලා සුදු වැලි අතුරලා මේ ධන කෙරණ තරම් මල් අතුරලා තරම් ගැටලා හේතත් අල්ලලා බුදුරජාණන් වහන්සේ සයුත ශ්‍රාවකයන් වහන්සේට පූජා කරත්වා විශාලා මහනුවර තුන්වතුන් මග දේවාලයේම සැලසුවා ඉතින් ඒ වගේම බුදුරජාණන් වහන්සේ දින හතක් ධර්ම දේශනා කර වදාලා ආනන්ද හාමුදුරුවන් ලවා රුවන් සූත්‍රයෙන් පිරිත් බණවලා මේ ඒ රෝග භය අමනුෂ්‍ය භය කියන මේ භය නැති කර වදාලා ඒ වගේම ක්‍රමක්‍රමෙන් දුර්භික්ෂ භය සංසිඳලා ගියා මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ තුන්විය සංසිඳෙව්වා එන් වලට වැඩමවල හත් දවසක් සතර සූත්‍රයෙන් මේ ධර්ම දේශනා කර වදාළ කල් එක දවසකට සුවාසුදාස සුවාසුදාස බැගින් බොහෝ දෙනා අග්‍ර අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නා නාග ලෝකවාසී දෙවියන් බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා ස්වාමි අපට අනුකම්පාවෙන් නාගවට වදින්න කියලා සත්‍රුවන් 500ක් සත්‍රුවන් ආසන සහිතව පනවලා මුළු ගංගානංගක මලින් සරසලා රජමෙව්වා ඉතින් මහ පොළොවේ පටන් අතනිතා බඹලෝ දක්වා මිනිසුන් දෙවියන් බ්‍රහ්මයන් නාගයන් කුඩ මැත්තේ කොඩි කුඩ ඒ වාගේම කොඩිකල් මැත්තේ කොඩිවැල් මල්වැල් මැත්තේ මල්වැල් මල් මාලා මැත්තේ මල් මාලා මල් වඩම් මැත්තේ මල් වඩම් මල් වෙටි මැත්තේ මල් මුළු මේ ලෝක ධාතු හැම තැනම මල් වලින් පිරුණා කුඩ වලින් පිරුණා, තේසත් වලින් පිරුණා, මල් ගල් වලින් පිරුණා බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත ලෝකයා ගනුකම්පාවෙන් එක්කේ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන 500ක් 500ක් රහතන් නැවුවා. ඒ පූජා පිළිගැනීමටවත් එයත් අංගයේ පුණ්‍ය ඵලය මහත් කර දීමට බුදුරජාණන් වහන්සේ ගඩිය පසු භික්ෂු සංඝයා කතා කළා අනේ බුද්ධානුභාවයක මහත්මාණෙනි මගේ ආනුභාවයක් නෙවෙයි සුදීමනම් පතේ බුදුරජාණන් වහන්සේගේ චෛත්‍යයට මං දැලි ටිකක් මනුවට අතුරු කුසලයෙන් නම් අත යොදුම් මග සුදුවැල්ලෙන් අතිරින් විපාකේ ලැබුණා මල් මිටක් පූජා කළ කුසලයෙන් නව යොදුම් මග මලින් සැරදුණා ඒ වාගේම මං පැන් ටිකක් කියපු කුසලයෙන් විශාලා මහනුවරට වැඩි ගමන් මහ බැරි දැස්සා ඒ වාගේම කරේ දාගෙන ගිය සල්ව පූජා කළා කුඩේ පූජා කළා ඒ කුසල බලයෙන් මානව ලෝකයේ පතන් අපිරිදා බමලෝ දක්වා අරවිදියේක කුඩ කොටි ආදී මත පූජා ලැබුණා කියා තමන් වහන්සේ වදාලා ඉතින් ඒ නිසා මේ කතාව මම වික්කරන්න බලාපොරොත්තු නැහැ නමුත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා පින්වල අඩුවක් නොවන බව පෙන්වීමටයි මේ කතා දෙක ප්‍රකාශ කළේ. ඉතින් දැන් අපි බුදුරජාණන් වහන්සේට මේ විහාර මන්දිරයක් පූජා කළා. උන්වහන්සේ පිරිනිවන් පෑවා නේද කියලා හිතන්න ඕනේ. බුද්ධ ශාසනයේ පවතින සුළු අපට බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සඳහන් කරලා ත්‍රිවිධ සාහිත්‍යයන් අතරින් යම් සාහිත්‍යයක් අරමුණු කරගෙන අපට මේ සිව්පත දානේ උපස්ථාන කරන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ අට්ඨපදාද සූත්‍රාන්ත දේශනාවේ දේශනා කරවදාලා. ඉතින් දැන් අපි බුදුරජාණන් වහන්සේට මේ විහාරයක් දැන් හදලා පූජා කළා. දැන් බුදුරජාණන් වහන්සේට මේ විහාර පූජාමය පූජා කිරීමේ කුසල් එදා බිම්බිසාර රජතුමා දේවානා ග්‍රාමේ පූජා කළ දවසේ භාග්‍යවත්තු බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මේ යම් කිසි කෙනෙක් විහාරයක් පදලා පූජා කරයි නම් ඒ විහාර මන්දිරයේ ඉන්න තැනැත්තාට කරදරයක් නෑ මොන් ඇඟට සැපයි ඒ වාගේම සතුන් සර්පාදීන්ගෙන් අන්තරායක් නැතුව ජීවත් වෙන්න පුළුවනි ඒ නිසා ආර්ථ දන් දුන්නා වෙනවා වර්ණ සම්පත්තිය දන් දුන්නා වෙනවා ඒ වාගේම ශරීර ශක්තිය දන් දුන්නා වෙනවා හිත තම්පත් කරගෙන ඉඳීමෙන් ප්‍රඥාති කරගන්න උපකාර බලපරි ප්‍රඥාව දන් දුන්නා වෙනවා මේ ඒ වාගේම සැපේ දන් දුන්නා වෙනවා මේ ආකාරයෙන් ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන මේ කාරණා පහක් දන් දුන්නා වීමෙන් අනවරාග සංසාරේ තමන්ගත් ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන මේ කාරණා ලැබෙනවා පමණක් නොව තම කෙලෙසුන්ගේ ආපතුම් පරිද්දෙන් අග්‍ර අමා මහ නිර්වාණ ධාතුවක් ආරක්ෂා ඉතින් තවත් මේ ගැන ආනිසංස බොහොම ධර්මයේ සඳහන් වෙනවා. නමුත් මං ආනිසංස කතාදි කරන්ද වැඩිපුර බලාපොරොත්තු නැහැ. ඊට වඩා ප්‍රයෝජනවත් ධර්මයක් දේශනා කිරීමටයි බලාපොරොත්තු දැන් බුදුරජාණන් වහන්සේ සතු බුද්ධ පූජාවක් කරනා දානමේ කුසල යක්ෂ දානේන සීලේන ඒ වගේම බුදුපසේ බුත් සීල කියන්නේ ආජීවාශ්‍රමක සීල, අෂ්ටාංග සීල, චාරිත්‍ර සීල, වාහිත්‍ර සීල ආදී ගණන නමුත් අපි එක වචනයෙන් මෙතනදි ප්‍රකාශ කරන්නේ දැන් අපි මල් පූජා කරලා ඒක පුෂ්ප දානමේ කුසලයක් ආහාර දානමේ කුසලයක් ඒ විදිහට පූජා කරලා පිළිතනවා මේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාද මෙබඳු පූජා පවත්වා බුදු බව පතේ බුදු බව රහත් බව ලැබූ සේක මමද උන්වහන්සේලාගේ චාරිත්‍ර සීල අනුගමනය කරමින් පාරමිතා පිරින් වශයෙන් බුදු පතේ බුදු මහ රහතන් වහන්සේලා උදෙසා මේ දානේ පූජා කරමි මේ මල්වල වර්ණ කහපෑදානේ කහපාට මල් නම් කහපෑදානේ පූජා කරමි සුදු පාට මල් නම් සුදු පෑදානේ පූජා කරමි මේ මල්වල ගංග දාණය පූජා කරමි. මේ මල්වල මුදුමෙල කිස්පත් දාණය පූජා කරමි. ඔය විදියට ආන්දානමේ කුසල ඒක චාරිත්‍ර සීලයක් වශයෙන් පූජා කිරීමේදී ආයු සීලමේ කුසලේ ලැබුණා. සංයමයෙන් කියන්නේ බාහිර අරමුණු වලින් වෙන් කරලා එක අරමුණක් උඩ හිත තියා ගැනීමයි. එනම් අපි මල් පූජා කරනකොට නිකම් මල් පූජා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහි කරනකොට බාහිර අරමුණු වලින් වෙන් වෙලා බුදුගුණ අරමුණු වල හිත නවත්තනකොට ආන් සමාධිය පහළ වුණා. ඒකයි මෙතන සංයම කියලා දේශනා කළේ. ධම කියලා කියන්නේ මෙතන මේ කෙලෙස් සංසිඳුවල යටපත් කරන ප්‍රඥා එනම් විදර්ශනා ප්‍රඥාවයි. අපි දැන් මල් ආදී මේවා ගැන කියනකොට තද ආකාර, මෙලෙක් ආකාර, සිනිඳු ආකාර ආදී වශයෙන් අනිත් ධාතුන්ගේ අදිතාලම වෙන පඨවි ධාතුවද ඒ ධාතුන් එකට බැඳ ගන්න ආපෝ ධාතුවද ඒවා නෝනවා ශක්තිමත් කරන තේජෝ ධාතුවද ඒ ධාතුන් තුන් දෙන අකිලෙන් දොඩි කුම්භවන වායෝ ධාතුවද යන මේ නායක රූප ධාතු සතර එකතු වීමෙන් ඈත පේන පාටක් ඇදෙනවා නාසය දැන ගඳක් හැදෙනවා ජීවිත දැන් රසයක් හැදෙනවා ඒ රස පෝෂණය කරන ආහාර ශක්තියයි කියන ලබන ඕජාවක් ඇති වෙනවා මේ කියන ලද පසවියා පෝතේජෝ වායු වන්න ගන්ධ රස ඕජා කියන මේ අතේ රූප මිති පුරතිකන්නේ යුක්ත රූප කොටක් මිස මෙතන මලක් කියා දෙයක් නැහැ මෙතන අතේ රූප රූප පුරතිකන රූප කොටක් මිස වස්තුව කියලා ගන්ධය කියලා දෙයක් නෑ. රූප පදක් පමණයි රූප පදක් පමණයි. ඒවා ඇතිකල මේ ව්‍යවහාර වශයෙන් මලයයි සලකන ලක්ෂ ඉපද වූ පඨවි ආපෝ තේජෝ වායෝ මූල රූප ධාතුන් තනයක් පාසා ඉදිපිට මෙරි මෙරි යන්නේ ඒ මල ක්‍රමයෙන් නැති වෙලා අතුරු දාන් වෙලා යයි එමෙන් මල් පිපුමේ ශරීර කූප ඇතිකල පඨවි ආපෝ තේජෝ වායෝ මූල රූප ධාතු සනයප්පා සයිති පිට මෙරි මෙරි යන හේතු මේ ශරීර කූඩුවක් අනිත්‍යයි නම දෙයක් අනිත්‍ය ඥාන ධම කියන ප්‍රඥාව දස්සනා ප්‍රඥාව පහළ වුණා ඉතින් ඔය ආන්දමතක තින්කම කිරීමේදී ආන් කුසල් හිතා කුපන්න ඒස දේව මනුස්සානං සබ්බකාම දදෝනිදී යං යතේවාදි පස්සෙන්ති සබ්බමේ තේන ලබ්ධති මේ ආකාරයෙන් යම් කිසි කෙනෙක් මේ විදියට දාන සීලාදී වශයෙන් ඉබන් තින්කමක් කරයි නම් මේ තමන් විධානයක් සම්පත් කරගත්තා වෙනවා එතකොට යම් කිසි කෙනෙක් තමන්ද ඕන වෙලාවකට ගන්න යම් ආරක්ෂා සහිතයක් තබා ගැනීම විධානයයි ඒ වාගේ අපට සංසාරේ නිවන් දකින්න අතුරු සතුව ගමන් කරවමින් තමන්ද තප සම්පත් ගෙනදෙන එක්තරා කර්ම ශක්තිය සිත් සංතානේ සම්පත් කරගන්නා අර වස්තු උදව් උපකාර කරගෙන යම් ස්ත්‍රියක් විසින් හෝ පුරුෂයෙකු විසින් විවාදු කුසල ශක්තියක් තමන්ගේ සංතානේ සම්පත් කරගන්නවා ඒත දේව මනුස්සානං සබ්බකාම දදෝ නිදි යං යදේවා විපස්සෙන්ති සබ්බ මේතේන ලබ්බති යම් කිසි පින්කමක් කිරීමේදී අපට කුසලයක කෙලින්ම ලැබෙන විපාක දෙනවා. නමුත් අපට අවශ්‍ය දියම් ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඒ මක්නිසාද ප්‍රාර්ථනා නොකළොත් සමාත අනවශ්‍ය දේ ලැබෙනවා අපට. ඒ නිසා සල්ලි වලින් මත්පැන් ගන්න පුළුවන් යම් කෙනෙකුට ගන්නවා නම් ගන්න පුළුවන්. මේක පුදාල් නිසා ඒ වාගේ පිංති තියෙන කෙනෙක් සැප ඇති කවුලක් තියෙන මිත්‍යා දෘෂ්ටික උපදින්න පුළුවන් දෙපාණියන්ගට නමුත් අපි ප්‍රාර්ථනා කළොත් වාහනයක දුක්ඛානම නිසිමඟ දහරවන්න වාගේ ඒ ප්‍රාර්ථනා බලයෙන් අපිට අනුරාගර සංසාරේ අපිට සගනොක් දෙකට බාධා නොවන මාර්ගය තලස්වා ගන්න පුළුවන් දැන් එතකොට අපේ මේ ජීවිතේ කාරණා තුනක් අපි හදා ගන්න ඕනේ ඒ මොනවාද? අපේ අගුණ දුරු කිරීමේ ප්‍රතිපදා. ගුණ ඇති කර ගැනීමේ ප්‍රතිපදා. ගුණ පුරුද්ද හදා ගැනීමේ ප්‍රතිපදා කියලා තුනක් අපි ඇති කර ගන්න ඕනේ බුද්ධ ශාසනයක. එනම් මේ එන ගුණ අගුණ දුරු කර ගැනීමේ ප්‍රතිපදාව තෙන් කාරණා දෙකක් ධර්මයේ සඳහන් වෙනවා. මා වග්ගපාලි සංයුක්තකේ බුදුරජාණන් වහන්සේ වදාළ අදිත්‍යාන කියන වචනය අදිත්‍යාන කියන්නේ යම් පාපයක් Tamande කරන්න හිතුනාම මම මේ පාපේ කරන්න කියලා වරක් දෙවරක් තුන්වරක් දහවරක් පහළොස්වරක් කියනවා දැන් තරහායන කෙනෙක් නම් මම තරහ ගන්නෙ නෑ තරහ ගන්නෙ නෑ කියලා නිකන් හිතනවා නෙමෙයි තරහ ගැනීමේ ආදීනව යුතමින් එහෙම හිතන්නේ ඒ තරහ ගත්තොත් මං විදී උපදවන පිරිසන් අපාය උපදවන പ്രേතා අපාය උපදවන මිනිස් උපන්නම අවලස්සන කෙනෙක් වෙනවා ලිදෙක් වෙනවා දිලිඳු කෙනෙක් වෙනවා අල්පායස්කෝ නැරෙනවා ආන් ආදීනව හිතනවා ඒ නිසා මේ මගේ ආදීනව හිතලාම තරහ ගන්නෙ නෑ කියලා හිතනවා බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි කෙනෙක් ඒ උපදින අකුසලය අදිෂ්ඨාන යටපත් කළොත් සමාධිව යටපත් කරන්න පුළුවන් බව. ඒ කියන්නේ මොකද? සමාන්ත නැවතත් තරහ එනවා නම් තරහ එන භාගය පාසා මෙහෙම හිතලාට දුරු කරගන්නවා කියන එකයි. දැන් එහෙම කියනකොට මේ පින්නතුන් හිතන්න පුළුවන් ඕවා ධර්මයේ එකකට කියලා කොහෙද වාක්‍යයෙන් කියලා කල්පනා කරන්න පුළුවන්. මේ දැන් කීයක් දැනනා බොහොම තියෙනවා නමුත් මම එක පොලක් විතරක් මේ මොහොතේ ප්‍රකාශ කරනවා කාරණා දෙක අදිස්ථාන ශක්තියෙන් එහෙම මත සංසාරයේදී අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙන්න පුළුවන් වෙන්නේ කොහොමද යම් කිසි කෙනෙක් මම මේ අකුසලය මම සතුන් මරන්නේ මගේ මේ පාපය කරන්නේ නෑ මම මත්පැන් බොන්නේ නෑ කියලා තමන් විතරක් පහළ වෙච්ච හැටි ඒ කුසලයේ සතරදී නිවන් දකින්නකම් ඒ පාපයෙන් ගැලවෙන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් උපදිනවා එහෙම පුළුවන් වෙන්නේ මොකද මේ තැඹිලි ඇට්ටියක් මෝරනකොට ඒ තැඹිලි ගෙඩියකට අවශ්‍ය කතු මේ නොද ඒ වාගේ මුඩු මේ ආදී සියල්ලම මෝරනවා ඒ වාගේ යම් කිසි විදියකින් මේ මේ මේක පාපයක් මේකෙන් දුක්ඛපාත ලබනවා කියා ඒ ප්‍රඥාව නිසායි මම මත්පැම් බොන්නේ නැහැ මම සොරකම් කරන්නේ නැහැ මම තරහ ගන්නෙ නැහැ කියලා හිතන්නේ ප්‍රඥාවෙන් පරිතර ප්‍රඥාව විතරක් උමරිනා නෙමෙයි මේ ඒ දෙලේ මොහොතේම පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතින්ද්‍රිය මානසිකාර විතක්ක විකාර අනුමුක්ත විරිය පීති සංගතිය නාන්‍ය සමාන ධාතුණක් උපදිනවා සත්තා වාති හිරිවත්තා පරලෝ පාදෝත මේ తත්‍ර මධ්‍යස්ථතා කාය පස්සද්දි චිත්ත පස්සද්දි කාය ලෞකා චිත්ත ලෞකා කාය මුදිතා චිත්ත මුදිතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාගුණ්‍ය සාපිච්ච පාගුණ්‍ය සාකා යුද්ධකතා චිත්තුජකතා කියන දානමේ උපදින ප්‍රඥාවත් එක්ක ප්‍රතිත්තුණයි ආනර තිත්තුණකින් යුක්ත කුසාරිත කුපන්න ඒ නිසායි අනාගත සංසාරේ අදිඨාන කිරීමේ බලයෙන් ඒ පාදයෙන් ගැලවෙන්න පුළුවන් විදර්ශන කතාවක් වශයෙන් අප මහ බෝසතාණන් වහන්සේ ධර්මප්‍රජ පඬිතුමේ ඉන්න වෙලාවේ කඩේස්නේ මාලිගාවේ සේවය කරන වෙලාවේ කාල කියන දිනවතා විරුද්ධ වෙලා ධර්මාර්ථද පරිතුමා මර වන්නව නැමුණා සජිරුවාංග ජීවා ස්වාමීන් ධර්මාර්ථ ජොසාන්දේගේ මේ රජේ ගන්න හදන ආහන් බලන් හොඳයි දෙනක පිළිවෙලාගෙන එන ඇති ජීවා රජුගේ ගන්නවා පිළිගත්තා දැන් කොහොමද මරන්නේ ජීවා ස්වාමීන් කරන්න බැරි දෙයක් අපි කියමු කියන කඩලා දෙන්න කතාවකින් මේ නොකොලොත් මරණවා කියන අපි මරණය දාංගලේ නියම කරමු ඉතින් ජම්බෝසතාණන් වහන්සේට කාරණේ කිව්වා උන්වහන්සේ කල්පනා කළා මෙහෙමත් පුදුම ලෝකයක් මේවා කරන්න පුළුවන්ද කියලා කල්පනා කර කර ඉන්නකොට සාක්‍යව රාජ්‍යු ඇවිල්ලා කිව්වා පුතේ බය වෙන්න එපා මට කන පෙන්නා පාන්නා වෙනක් මවලා දෙන්නන් දැන් බෝසතාණන් වහන්සේ දැන පෙන්නවා වෙන මවලා දුන්නා පෞදේසා ගිහිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ එතෙන්දී දැන් කාලමින බින්වතා කියන ස්වාමීන් මේ කවදාවත් මනසේකට කරන්නේ බෑ මේක දේවතා කෙනෙකුගේ වැඩක් දෙවියන්වත් කරන්න බැරි වැඩක් අපි කියන්න ඕනේ ඉරණක් විතරක් මවලා දීලාට පාලනයට සුදුස්සෙක් මවලා බින්දුව නෑ තුන හතරක් ඇති කෙනෙක් දැන් එහෙම ಗುಣ හදන්න බෑ කාටවත්. දැන් බෝසතාණන් වහන්සේ කල්පනා කළා මේක වඩා මැරෙන්නේ කොහොමදයි කියලා කලෙන්නේ විහිදෙන්න ඉන්න වෙලාවේ. සත්‍යු රාජ්‍යු වැඩි දේශෙන් ආවා. ඇවිල්ලා මම වැච්චෙන් කියලා හිතන්න එපා. සාමි වහන්සේට මම පිට වෙන කෙනෙක්. වහන්සේ දැන් මොකද මේ කනගාටු වෙන්නේ කාරණේ කිව්වා සාමි. අර මේ මාලිකාවේ අත්තපාණු සේවකයා ලංගුණ හතරක් තියෙන බය වෙන්නේ රජුගානේ ඉලක්ක කියන්නේ කිව්වා. දැන් පහුවෙන්දා පොතතානන් වහන්සේ අත්තපාණි අත්තමන් ගල්දලා කිව්වා පුතේ ගුණ හතරක් තියෙනවාද? කවුද කිව්වේ? දේවතා කෙනෙක් කිව්වා තියෙනවා. ධර්මා මරණයෙන් දේරා ගන්න විදිහපත් වෙන්න ඕනේ. හොඳයි සාමී බය නැතුව අහිංස හොඳයි කිව්වා. දැන් රාජ්‍යරුව මේ අමාත්‍ය මණ්ඩලයේ පිරිවරාගෙන ඉන්නවා. ස්වාමීන් මෙයා ලංගුණ හතරක් තියෙන මොනවද උඹලඟ තියෙන ගුණ කියාපන්. මට සතරම එන්නේ නැහැ. කොහොමද පිළිගන්නේ? ස්වාමීන් මං ජාති මරණ ඥානයෙන් දැක්කා. මම පෙර රජ කෙනෙක් කියලා හිතා බලනවා මගේ සිත් මේ මේ රජ විතු වරදක් කරා බරපතල වරදක් මට බොහොම තදින් තරහ ආවා ඒ තරහා කියලා අර අමාත්‍යයේ මට කියන අත්නේ කියලා පහු තරහා ගන්නවද නෑ තරහා ගන්න ඔබ වහන්සේ සුවඳ පැන් වලින් ආවා නමුත් කුණු දහදිය ගලනවා තරහා ගන්නවා අද නෑ පුතේ තරහා ගන්නෙ නෑ එතකොට ඔබ වහන්සේ මූණ හොඳට හොදනවා සුවඳ පැනින් අප එනවා කඳුළු එනවා තරහා ගන්නවා අද නෑ පුතේ ඇයි තරහා නොගන්නේ ඒවා ස්වාභාවිකයි ඒවාගේ ස්වාමීනි කෙලෙස් සිත හදාගත්තේ නැති එකනාගේ කෙලෙස් වල ස්වභාවය අමුත්තක් නෙමෙයි ඒක. අනිත් එක්කෙනා ප්‍රේතයෙන් වරදක් කළා කියලා තවත් එක්කෙනෙක් ඒ නරක නරක වෙන්න හොදේ. තමන් වැඩිකාරයෙක් වෙන්න හොදේ. එදා මම ප්‍රාර්ථ අදිස්ථාන කරගත්තා යාව අරහත්තං පාපුනානිස්සාව මා උසූයා උප්පජ්ජේති අදිත්තේ යන්නේ ජාතක අතුවාවේ සඳහන් වෙනවා කියලා නම් අධිෂ්ඨාන කළා. ඒ තත්ති නගත් ස්වාමීන් මත තරහ එන්නේ නැහැ. වෙන මොකක්ද උඹලගේ තියෙන ගුණ? මට මත්යෙන් වන්දට අයිකාරනේ මම මං විශ්ව රජ කෙනෙක් කියලා හිටියා. මට හැමදාම මුලට මත් ඕනේ ආහාර. මට මත්යෙන් වන්දට අයිකාරනේ මම මම විශ්වකඩ කෙනෙක් කියලා හිටියා මට හැමදාම හොඳට මස් ඕනේ ආහාර වේලාවට පොයේ දවසේ කඩවල මස් විකුණන්නේ නැහැ ඉතින් වියනේ කෙනා කලින් මස් ගෙනල්ලා මේ බඩ පොට්ටේ තනලා කුස්තියේ මස් කෑවා ඉතින් මේ උයන්නා මේ පිටවට කිව්වා අද නම් මස් නැහැ මොකද බඩ පොට්ටේ කෑවා බයෙන් දෙපා කියන දයක් මෙලා තියාපන් පුතාට බොහොම හර්ධිරු ආදරෙයි. ඇවිල්ලා කෑම ඉල්ලුවේ හැටියේ මං පුතා හොදොක් කියන කියනවා. එතකොට පුතත් එක්ක මුරුතාව කර කර කියන දේ තයින් කියනවා. ඉතින් අර සතු කරගෙන මස් පැලුබිගෙන ඇවිල්ලා වාඩි වෙලා මස් පැලුවා මස් නැහැ. කොහොමත් කියනවා එතකොටම පිටර ගිහිල්ලා පුතා හොදොක් කියන තිබ්බා. එතකොට අර නියමයේ කෙනා කාරණේ කිව්වා. ඇයි මට මස් නැත්තේ මොකද කියලා සිහියෙන් තොරව පුතාගේ දෙන්න මිරිකලා බීජිකලා කියලා ගේන්න කියලා මම කෑම කාලා නිදාගත්තා ඇරිලා මම පුතාගේ දෙන්න නියම කළා බිසවට බිසව අඳාගෙන වටිනා කාරණේ කිව්වා යාව අරහත්තම් පාපුනාමි තාවන සුරම් පිවිස්සාමි අදිත්තයි සංසාරේ නිවන් දකිනා ගුරු මත්තම් බොල් මත් මම් මම් මත්තම් බොන්නේ නැහැ මොන චේතනාවක් පහළ නොවේවා කියලා මම අදිස්ථාන කරමි. යන් අදිස්ථාන කළා ඒ සත්‍යය සාන්‍යදත් මට මත්තන් බොන්නට වෙන මොකක්ද උඹලගේ තියෙන ගුණය සාන්‍යම මං හිතවාතනම් රජ වෙන්න වෙලාවේ මගේ පුතා හදිසියෙන් මරිලා මට කනගාටුවක් ඇති වුණා. මම බැලුවා මේ කනගාටුව ඇති වුණ කාරණේ මොකද? තණ්හාව නිසායි මගේ කියන ආශාව නිසායි ඒ නිසා මේ ආතාව නරකයි. මෙන්න කෙනෙක් මරුණා නම් මට කනගාටුවක් නැහැ. ඒ නිසා මම අධිෂ්ඨාන කළා යාව අරහත්තම් පාපුණානි තාව කිත්මිති මාසේ උපජ්ජිති අදිත්තේ සංසාරේ නිවන් දකින්නතු කිසි දෙයක මගේ තද ආසාවක් ඇති නොවේවා මම ආසා නොකරමි කියලා මම අධිෂ්ඨාන කෙලිමි ඉතින් අධිෂ්ඨාන කර ගනිමි අදිෂ්ඨාන කළා ස්වාමීන් ශක්තිය අදත්මට මම මේ රක්ෂාව කරනවා ජීවත් වෙන නමුත් අදාතාව කින්නේ අදාතාවක් මතන අනිත් ගුණේ මොකද්ද මම අවුරුදු හතක් මෛත්‍රී භාවනා කරලා බ්‍රහ්ම යෝතිය උපන්න ඒ ශක්තිය අදත්මට අනුන්ගේ තපතක සතුටු මෛත්‍රී හිත මගේ සංකාමයේ පහළ වෙනවා ඉතින් දැන් මේ ධර්මද ජාතකේ මම මේ කිව්වේ කොටින් මේ බින්නතුන් මේ බලාපෑම් තවිත්‍ර තේරුම් ගන්න පුළුවන් අනිත් එක බුදුරජාණන් වහන්සේ වදාලා ප්‍රාර්ථනා සම්බන්ධව එදා විප්‍ර බුද්ධ කුෂ්ඨ රෝගියා මේ මේ මල් පියන් ඉන්නවා නමුත් ආගේවත් හිතක් නැති වුණා මල් කුස උපම් බව හැබෑව බිහිුණායින් පස්සේ කාගේවත් හිතක් නැහැ අනාථ බවට අතරන බවට පත් වුණා. මුළු ඇඟෙන් කුෂ්ඨ රෝගයක් ඇතිලා ලේ හරව ගලනවා. දැන් ඉතින් තැන් තැන් වල අඩු වෙලා ඉන්නේ. හිඟා කනවා, බඩ පිරෙන්න කෑම හම් වෙන්නේ නැහැ. වස්ත්‍රයක් හම්බ වෙන්නේ නැහැ. අහක දාමාපු වස්ත්‍ර ගැබරි මහලා හම්බෙන්නේ. දවසක් බුදුරජාණන් වහන්සේ පිටතන ගුණක පිරිසට දහම් දෙතන විට අතන බත් දෙන තැනකයි කියා හිතාගෙන බත් ටිකක් ඉල්ලා ගන්න ගියා. දෙවිසක් මහා පුරුෂ ලක්ෂණයෙන් බබල බබලා බඹගොස් විහිදුවා දින දෙතර දහම් මාදතු ගමන් සංසාරේ නිවන් පස්සාරින් දස පාරමිතා පිදුනිතා බඩගින්න අමතක වෙලා බණ අහඳ වාඩි වෙලා බණ අහලා දහසක් නැයින් ප්‍රතිමා ප්‍රතිමාන්විත සෝවාන් මාර්ග ඵලාව බෝධේ අග්‍ර අමා මහ නිර්වාණ ධාතුව පාත්තා යම් යනකොට දිනක් කලලා මරිවා මේක බුදුරජාණන් වහන්සේ හරුවා භික්ෂුන් වහන්සේලා එතෙන්දී උන්වහන්සේ වදාලා මහණෙනි මේ කාරණා නිවන් දැකීමක් කරගත්තේ මේ දුකී අසරණ තත්ත්වේ බාධාගත්තේ අතරමඟදී මරණය සිද්ධ අකාල මරණයක් කරගත්තේ ඒ මොකද ස්වාමීනි කිව්වා ඉතර මෙයා මහසිතුවරේ මෙයා විරත යන්නේ නම් මහ පිරිසුමැද්ද පිරිවරාගෙන ආනුභාවයතුව පතේ බුදු කෙනෙක් බිම් බලාගෙන වඩිනවා දැකපු ගමන් හින්දා කළා මොකද මේ දෙද්දක් පොරවාගෙන යන්නේ කාට පෙවු දෙද්දක් පොරවාගෙන යන්නේ කුඩි කැදිලා වද්ද කුෂ්ඨයක් කැදිලා වද්ද කියලා අපහාස කරලා අයිනද පෙර ගහලා ගියා මහණෙනි ඒ අකුසලයෙන් හිරි උපන්නා බොහෝ කලක් දුක් විඳලා අවසාන මොහොතට වෙන පින ඇති වෙලා ත්‍රිහේතුක පරිසන්දි වශයෙන් මනුෂ්‍ය ලෝකේ උපන්නා. නමුත් අර පතේ බුදුරජාණන් වහන්සේ තපහාගත ලකුසලයෙන් ආන් තමන්ගේ මෞපියන්ගෙන් න්යායන්ගෙන් පිහිටක් ලැබුණේ නැහැ. තමන්ගේ ශාරීරියේ කුණු වෙලා කුණු හරවෝජා ගලනවා කුණු ගඳ හමනවා. නස්සෝ වහන්නා කිසි පිහිටක් නැහැ. අඳගන්න හොඳ වස්ත්‍රයක් නැත්නම් එකතු කරලා මහා අඳගන්නේ මේ දුකටපත් වුණේ එකයි අර ඉරදෙන හැරලා නැරුවේ සංසාරයේ තරුණයන් එකතු වෙලා එක්තරා සින්වතියකගේ සතරම් භාණ්ඩවලට ආසා වෙලා මරුවා ඒ අකුසලයෙන් අකාල මරණය සිද්ධ වුණා මොකද කාරණේ ප්‍රාර්ථනා කරේන යම් කිසි දැන් අපි මේ විහාර මන්දිරයක් පූජා කළා ඒ වගේම කුඹුරක් පූජා කළා කුඹුරු පූජාවෙන් ලැබෙන්නේ දුර්භික්ෂයක් ඇති වෙන්නේ නැහැ. ආහාර පාන ආදියක් වෙන්නේ නැහැ. නමුත් ඒක සාමාන්‍ය එක අපි ප්‍රාර්ථනා කරන්න ඕන මේ විශාල තින්කම් කරලා මේ තින් බලයේ මත නිවන් සැප ලැබේවා සාදු නිවන් දකින්න තුරු සතුන් මරණ චේතනාවක් වරකම් කරන චේතනාවක් වර්ධව ඇතිවන චේතනාවක් බුදු කියන චේතනාවක් මත්කම් වන චේතනාවක් කේලාම් කියන චේතනාවක් කනුන් ගනුන් කෙතුන් හිඳාපාද පෞද්ගත කියන චේතනාවක් අනුන්ගේ හිතපතන චේතනාවක් මිත්‍යා දෘෂ්ටි චේතනාවක් මගේ සංසාරයේ කවර කල්පවත් පහළ නොවේවා කියලා දැන් අර තරම් දසපාරමිතා පුරාගෙන මෙකෙන ආන් අර අර තැනැත්ති මරණ යුතුය ප්‍රාර්ථනා නොවුනිසයි. අර තරම් තින් කුඹුරක් දක්වා පදේ බුදු කෙනෙක් වන්දනා කළා නම් කල්ප ගණන් කැප ලබනවා. නමුත් අර විදියේ පාපා දහසක් උපාන් උපාන් උපාන්නේ මොකද? ප්‍රාර්ථනා නොකර නිසා මම ඉස්සරහට ඒක දේශනා කෙරෙන්නේ නැහැ. දැන් මේ සාමාන්‍ය උදාහරණයක් වශයෙන් මේ ප්‍රකාශ කරන්නේ එතකොට අපි ප්‍රාර්ථනා කරන්න ඕන දැන් මේ විහාර මන්දිර ඇඳ පුතු ආදී මහා ගරු භාණ්ඩ පූජා කළා. මේ හැබැයි නිවන මුලින් පතන්න ඕන. මේ බිම්බලයේ මත නිවන් දක ලැබේවා. මේ නිවන් දකින්නතුරු බුදුපතේ බුදු මහරහතන් වහන්සේලා සිල්වතුන් ගුණවතුන් මෞපියන් ගැදීතියන් ගුරුවරුන් දුටු ගමන් මගේ సంతානීය ශ්‍රද්ධා ගෞරවය පහළ වේවා බුදුපතේ බුදුමහරහතන් වහන්සේලා කෙරෙහි සිල්වතුන් ගුණවතුන් මෞපියන් වැඩිහිටියන් ගුරුවරුන් කෙරෙහි අගෞරවිත කීනෙකින් පහළ වේවා එම ප්‍රාර්ථනා කරන්න ඕනේ මේ ප්‍රාර්ථනා කළා තිබුණේ නැහැ අර හිතේ දිනකලේ දේ පණ නැග්ගා ඒ නිසා අර විදියට අර තරම් පින් කුපුරක් දැකලා බවුරුවා ගත්තා. සුනීත රහතන් වහන්සේ තර ආත්මේක බාල ජනයා සමග සිවිලං කර කර විනෝදයෙන් ගමන් කරනකොට පස්සේ බුදු කෙනෙක් දැකලා අහනවා ඇයි මේ නිගමනය යන්නේ ඇයි දෙවිතන් කරන්න බැරිද වෙනදාමේ ජීවිත කරලා ජීවත් වෙන්න බැරිද බැරි නම් සසන සුද්ධ කරලා ජීවත් වෙන්න බැරිද කියලා නින්දා කළා ඒ අකුසලයෙන් මිදී ඉපදිලා ආත්ම භාවත්‍ය ගණන් සතර සුද්ධ කරන පවිත්‍ර උපන්න අපි බුදුරජාණන් වහන්සේගේ කාලේ රජගහන වල පාර අකුගානවා යන යන එක්කෙනාට වඳිනවා ධන දෙක ළඟටයි රෙදි කෑල් බඩ පිරෙන්න ආහාර නැ බුදු පියාණන් වහන්සේ අවියන් ගේරේලෝ බලනකොට මේ සුනීතද රහත් මේ රහත් වෙන්න පින් ඇති උත්තමයකයි දැනගෙන බුදු පියාණන් වහන්සේ කවුරුත් දුටු ගහින් බබල බබලා යනකොට තුනේ දැකලා බය වුණා. කලින් දැක්ලා පලින් තනකේ තාපේත හේතිලා හිටියා. බුදු පියාණන් වහන්සේ දරුවෙක් ළඟට ගිය මෑණි කෙනෙක් වාගේ පුත සුනීතේ කියලා ගැහුවා. කනට මිහිර ඇති වුණා, හිතට සැප ඇති වුණා. මේ සුනීතය මහණුන් පොතනේ දෙකියලා ඇහුවා. අනේ ස්වාමීන් හොඳයි. එතකොට දැන් සංසාරේ අතපිරිකර පූජා කරලා තිබෙච්ච නිසා උන්වහන්සේ දැක්කා එහි බික්කු භාවයේ මානුප සම්පදා ලබන්න පින තියෙනවා. ගතලා බුදුරජාණන් වහන්සේව මහා දුක්ඛදවර ගිරියෙන් පිරිස බඹතන හැකිරිවයි වදාරන කොටම දී අඳුන් අතුරු දහම් වෙර අඳන ඇඳිලා කිව්වේ පෙරවිලා සාන්ත බික්කු කෙනෙක් මෙන් වැඩ සිටියා. මේ තරම් පින්කද පුත්තමයාට පතේ බුදුහාමුදුරන්ට අපහාස කළේ මොකද ප්‍රාර්ථනා නොකරපු නිසා සාන්වාසී රහතන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ රහත් වෙච්ච උත්තරේ සාන්වාසී රහතන් වහන්සේ පිටවාස රජුවන්ද පුතෙක් කියලා උපන්නා. ඒ ඉපදී ඒ උපන් වෙලාවේ දවසක් මහ දෙනක පිරිවරාගෙන වාහනයෙන් යනවා යනකොට මේ මහ ජනයා පොළවර සම්දෙමින් මේ බොහොම ප්‍රීති වාක්‍ය පවත්වන පිළිගන්නවා අපේ බුදුරජාණන් වහන්සේ බිම්බලාගෙන වදිනවා මේ තරම් දෙනා මට ගරු කරද්දී මේ මහා තනත්තා මට ගරු කරන්නේ කියලා මානේ ඇවිල්ලා බහැලා ගිහිල්ලා පාත්‍ය අරන් පොඩි කළා ඒ අකුසලෙන් අවීචි මහණේ දෙපදින අවුරුදු 84000ක් මුණින් අතර පිච්චුණා අවුරුදු 84000ක් කුඩු ගලියෙන් පිච්චුණා. අවුරුදු 84000ක් ගතුන් ගලයෙන් පිච්චුණා. අවුරුදු 84000ක් වන් ගලයෙන් පිච්චුණා. අවුරුදු 84000ක් හිතගෙන පිච්චුණා. අවුරුදු 84000ක් මේ හිත යටි කුරුව තමන් දුක් විඳා මේ ආකාරයෙන් දුක් විඳලා ප්‍රේතා දුකදිලා කුන්දිනුවර සතුන් මරා ජීවත් වෙන පවුලක උපන්නා. ජාත් මරණ ඥාණයෙන් දැකලා බය වෙලා මේ සතුන් මරන්න යන්නේ මෞර්තිය ගෙදරින් පිටමන් කළා සානු කන්දට ගියා ආනන්ද හාමුදුරන් වහන්සේ මේ තරුණයා දැකලා කෑම ටිකක් දෙව්වලා මොකද ආවේ කාරණේ කිව්වා මෞර්තිය මං කන්නවා එතනදි මහාන වෙන්න අරක දෙක හොඳයි සාමීනි කියලා මහාන කළා මහාන කරලා බුදුරජාණන් වහන්සේ රණදෙක් කමියා ටිකක් ලැබීම අඩුයි බුදුරජාණන් වහන්සේ වදාලා මේ නමට අනුකම්පා කරන්න කියලා දැන් වස්තු විවේක කරන්න කියලෙව්වා දැන් මහජනයා පැහැදිලා සිරු පිළිකර දම්පැන් දුන්නා ඒවා පරිභෝග කරමින් භාවනා වදාසියන් මාර්ග ඵලාව බෝධේ අග්‍රහමා මහිද්වාන ධාතු සාක්ෂාත් කරගන්නවා අරතරන් තිංකුඹුරක් දැකලා ආම්මානේ උපන්නා කාරණේ මොකද මේ බිම් බලයෙන් මට නිවන් සැප ලැබේවා නිවන් දකින අතුරු ගංග යුක්තංග වඳින උපස්ථාන කළ යුක්තංග උපස්ථාන කරන ගරු කළ යුක්තංග ගරු කරන බුහුමන් දැක්විය යුක්තංග බුහුමන් දක්වන ආහාර පාන ආදියෙන් ගඳුන් පිටුන් ආදියෙන් ගරු සැලකිලි දැක්විය යුක්තංග ගරු සැලකිලි දක්වන යටත් පහත් දීත්තංග යටත් පහත් කරන නියතමානී හිත නිවන් දකිනාතුරු මගේ సంతානයේ පහළ වේවා උදඟුබවත් අහංකාරකම පහළ නොවේවා කියලා ප්‍රාර්ථනා සාමාන්‍ය උපන්නා ඊළඟට මේ පින් බලයෙන් මට නිවන් සැප ලැබේවා නිවන් දකිනාතුරු තරහක් පරිගන්න චේතනාවක් වෛරයක් අමනාපයක් කෝපයක් නිවන් දකිනාතුරු මගේ సంతානයේ පහළ නොවේවා මෛත්‍රී අයිතිය නැති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ ප්‍රාර්ථනා දෙකම කලේ නෑ මේ කියන්නේ කෙලෙස් නැති වෙනවා කියන එක නෙවෙයි ක්‍රියා නොකර යටපත් වෙනවා කියන එකයි ඒකේ අර ප්‍රාර්ථනා සත්‍යක පාරකම Taman යටපත් වෙන්න හොඳ හිත් උපදින්න පටන් ගන්නවා. නැතුව නැති කරන්න බැරි ධර්ම මාර්ග ඥානෙ මිස ඉතින් ප්‍රාර්ථනා කරන්න ඕනේ ඉතින් මුගලන් ආමුදුන් වහන්සේ රහත් වෙලා දේශනා කරන පාප මිත්‍රෝපනිස්සාය කාමරාග වසංගත මාතරම් පිටරං ചാපි දුන්නේ ඝාතයින් දුක්මානසෝ මගේ නරක පාප මිත්‍ර දේවනයක් නිසා මගේ මව්පියන්ද කරදර කරන්ද මට සිද්ධ වුණා කියලා මම සංසාරයේ දුක් විඳා කියලා ප්‍රකාශ කළා. මොකද කාරණේ තමන් නර කෙනෙක් අසුර කිරීමෙන් මෞපියන්ව කරදර කරන්න කියලා කිව්වා කවුරුත් ඒ කතාව දන්නා මේ කොටින් කියන්නේ. ඒ වචනේ පිළි අරගෙන මෞපියන්ව කරදර කළා. ඒකා සංකල්ප ලක්ෂ්‍ය පෙරම් පුරාගෙන ආපුත්තමේ කාරණේ මොකද මට මේ පින්බලයෙන් නිවන් සැප ලැබේවා නිවන් දකින්නාතුරු බුදුපතේ බුදු මහ රහතන් වහන්සේලාට දිල්වතුන්ට ගුණවතුන්ට මෞපියන්ට වැඩිහිටියන්ට ගුරුවරුන්ට තරදර කරන්නේ හිංසා පීඩා කරන්නේ යනාදීන් නොමග යොදවන පාප මිත්‍රයන් නිවන් දකින්නාතුරු මට ආශ්‍රිත ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කරලානේ මේ පින්බලයෙන් මත සතර නිවන් දකිනාතුළු බුදුපතේ බුදුමහරහතන් වහන්සේලාට සිල්වතුන්ට ගුණවතුන්ට මෞතියන්ට වැඩිහිටියන්ට ගුරුවරුන්ට සලකන් මේ ගරු කරන්නේ වදින්නේ පුදන්නේ අනාදී පරිමම යොදවන කල්යාණ මිත්‍රයන් මත ආශ්‍රය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කළේ නම් ඉතින් ඒ විතරක් නෙවෙයි නිවනත් වරදිනා දැන් සමහර කෙනෙක් වචනයෙන් කියනවා නිවන විතරක් පතාවුවා නැති කියලා. දැන් මහා ධන සිතානන්ත මොකද වුනේ? පාපමිත්‍ර සේවනයේ නිසා නිවන් වැරදිලා ගියා. ඒ වගේම අජාතත් රජුව සෝවාන් වින්ද පිළ තිබුණා. නමුත් තම විජේ ප්‍රාර්ථනාවක් කරලා තිබුණේ මට මේ පින්බලෙන් නිවන් දකින්නාතුරු බුදුපතේ බුදු මහ රහතන් වහන්සේලාට සිල්වතුන්ට ගුණවතුන්ට මෞතියන්ට වැඩිහිටියන්ට ගුරුවරුන්ට සම්දර කරන්නේ හිතා පීඩා කරන්නේ අනාදී නොමග යොදවන පාප මිත්‍රයන් අතුරු ලැබේවා කියලා පතලා තිබුණේ නෑ ආන් ඒ නිසා අර විදියට ආන් අජාසත් රාජ්‍යෝ පියා මැරුවා අහරිය කතුමක් තිබුණා අදත් ලෝකෙ පිළිදේ දුක් විඳිනා ඉතින් ආන් එතකොට නිවන් පතාගෙන පින් කරගෙන ආවා සාමාන්‍ය ඵල සූත්‍ර අටුවාවේ මේක තියෙන්නේ මං කියන දෙයක් නෙවෙයි. අජාසත් රාජ්‍යමය පහේ බුදු වෙනක් තින් කරගෙන ආපු කෙනෙක්. එසේ නැත්නම් මේ අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය සෝවාන් වෙන බව සඳහන් වෙනවා. අර පියා මේ නරු අකුසලෙ තිබුණා නම් මහා ධන සිතානන්ද පාප මිත්‍ර සේවනයේ ලැබුණා නිවන් කරකිලා ගියා. ඒ ආත්මේ ඉතින් ඔය අන්දමට මේ අපි ධර්මයෙන් තේරුම් අරන් අපි කරන්න ඕනේ මේ ගැන කොහෙද විස්තර කියන්නේ කියලා බැලීමේ එක තන සංකාරුප්පති සූත්‍රාන්ත දේශනාවේ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ වදාරනවා සංචිත්තං දාති සංචිත්තං අධික්ඛාති සංචිත්තං භාවේති සත්තේ සංඛාරා විරාරා දේවම් භාවිතා එවං බහුලී කතා සත්‍රුපත්ත්‍ය සංවත්තති අයං වික්‍රමේ මග්ගෝ අයං පටිපදා සත්‍රුපත්ත්‍ය සංවත්තති මහණෙනි යම් කිසි කෙනෙක් පින් තමක් කරලා ශ්‍රද්ධාව සීල සුත ත්‍යාග ප්‍රඥා කියන මේ කාරණා පහ ඇතුව ශ්‍රද්ධාව කියන්නේ මේ දානේ මට දෙවි මිනිස් නිවන් දැක ලබනවා කියලා අදහන පිළිගන්න ශ්‍රද්ධාවයි සීල කියන්නේ පංච සීලාදියයි එතකොට දුක කියන්නේ ධර්මඥානයයි. ත්‍යාග කියන්නේ පරිත්‍යාග ගුණයයි. එතකොට මේ ප්‍රඥාව කියන්නේ සම්පලා ධර්මඥානයයි. මේ පිළිම තපලබනවා කියා දක්නා ඥානයයි. මේ මහා නිමේ කාරණා පහ ඇතුව යම් කිසි කෙනෙක් මේ ප්‍රාර්ථනාවක් කළොත් එයා ඒ තමන් පැතු අන්දමින් ඒ ආකාරයෙන් උපදිනවා අතුරාවේ පෙන්වු කරනවා මේ අතුරාවේ පෙන්වන කරන යක්ක පත්තන අක්කින පංච ධම්මා තත්සගති අනිබද්ධ යම් කෙනෙකුට පැතීමක් කියන අර ධර්ම පහ නැත්තම් ඒකත් ස්ථිර නැති කියන එක යක්ක පංච ධම්මා තුන පත්තන තත්සගති අනිබද්ධ යම් කෙනෙකුට ධර්ම පහ කියන ප්‍රාර්ථනාවක් නැහැ ඒ තමයි අදහසිච්ච වේ කියලා කියන්නේ ඒසං උපයම්පි තේසං ගති නිබ්බද්දා මේ කාරණා දෙකම තියෙන්න ඕන ශ්‍රද්ධාදී ගුණ කියනකට ඕන ප්‍රාර්ථනාවක් කියනකට ඕන ඉතින් ඒ නිසා කුටීකාවේ ප්‍රශ්නයක් කරනවා යම් කිසි කෙනෙක් එක භාවයකයි මේ ප්‍රාර්ථනා කරන්නේ අනිත් අනිත් භාවවල ප්‍රාර්ථනා නොකළොත් ඒක හරියනවද කියලා එතකොට එක භාවයක කළ ප්‍රාර්ථනාව අනිත් අනිත් භාවවලදී කරන කුසල් වලට මේක සම්බන්ධ වෙලා ඒ පැත්තට හරවනවා කියලා සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා මේවා පෙළ අටුවා ටීකා බල ලක්ෂදා ගන්න ඕනේ කාරණා. දැන් ඉතින් තා බොහොම විස්තර කියනවා මේ සම්බන්ධව. ඉතින් ඒ නිසා උන්වහන්සේ දේශනා කරන අයම් භික්කවේ මග්ගු අයම් පටිපදා සත්‍රුපත්ත්‍ය සංවත්තති මහණෙනි මේ මාර්ගයේ මේ ප්‍රතිපදාවයි ඒ මේ ශ්‍රද්ධාදී ගුණ ගැතුව යම් ප්‍රාර්ථනාවක් කිරීම මේ අර තමන් බලාපොරොත්තු ආකාරයෙන් ඉපදීමට මේ ඒක හේතු වෙනා මේ මාර්ගය වෙනවා කියලා. මේ අන්දමට අගුණ දුරු කිරීමේ ප්‍රතිපදා කියන්නේ ඔය විදිහේ වටයි සාවිස්තර කියන්නේලා මදි. ඊළඟට ගුණ ඇති කර ගැනීම ප්‍රතිපදා දැන් අපි මේ ආකාරයෙන් අභිෂ්ඨාන ප්‍රාර්ථනා දෙකම ගන්න ඕන ඒකට. දැන් අපි ප්‍රාර්ථනා වශයෙන් කියනවා නම් අපි පහම් පූජාවක් කරලා ප්‍රාර්ථනා කරනවා මේ පින් බලයෙන් සතර නිවන් දකිනා තුයම් භවයේදී කොළොම යන අදහස දෙන මොන භාෂාවක වචනයකින් නමුත් වක්කිතල්ලා සමත ක්‍රියාද්දක් කොළොම හෝ දැක කොළොම කොළොම කියා වරක් දෙවරක් මෙනෙහි කළ පමණින් පතවි කසින වශයෙන් මෙනෙහි මගේ සංතානේ පංචා විඥා අක්ෂරමාපatti පහළ වේවා යම් කිසි ජලයර්ජක ජලයේ ජලයේ කියා වරක් දෙවරක් මෙනෙහි කළ පමණි ආපෝ කසින වතේ මෙනෙහි වී මගේ සංකානේ පංචා විඥා අක්ෂරමාපatti පහළ වේවා ඉතින් දැන් ඒවා ගැන කියා දෙන්න වෙලාම ඒ වාගේම දැන් අපි විදර්ශනා භාවනා වශයෙන් විදර්ශනා භාවනා ක්‍රම කීපයක් තියෙනවා අදනම් සුදුරූප මේ විදර්ශනා භාවනා දෙවස් ආයතන විදර්ශනා භාවනා ස්කන්ධ විදර්ශනා භාවනා නාම රූප විදර්ශනා භාවනා භූත රූප විදර්ශනා භාවනා කරන කරන ක්‍රියා ඒ ඒ ආකාරයෙන් මෙහි කරමින් නාම රූප ධර්මයන්ගේ ස්වභාව දක්නා විදර්ශනා කියලා ඔය විදර්ශනා ක්‍රම රාශියක් තියෙනවා. ඉතින් දැන් අපි පුරුදු කරන්න ඕනේ ඒවා අපි දැන් මේ කාලේ වශයෙන් අපි මේ ප්‍රාර්ථනා කරන්න ඕන පුරුදු කරන්න ඕන දැන් අපි ප්‍රාර්ථනා කරන්නේ යම් කිසි පහන් පූජා කිරීම ආදී පින්කම කරලා මේ පින්වලයෙන් මට නිවන් දක ලැබේවා නිවන් දකිනාතු විදක්ෂනා ඥාන වලට පාදක වෙන නාම රූප පරිච්ඡේද ඥානේ පරිච්ඡේ පරිඥා ඥානේ දෙක විදක්ෂනා ඥානේ වල උද්‍යප්ති ඥාන, භංග ඥාන, භය සුපත්තාන ඥාන, ආදීනව ඥාන, නිබ්බිකානුපස්සන ඥාන, මුංචිතු කම්මතා ඥාන ආදී අනුලෝම ඥානයේ දක්වා විදක්තනා ඥාන සැලීකින් මගේ సంతානේ පහළ වේවා. අනුරාප්තනා කර රුඨේ ආකාරයෙන් ඒක කියන්නේ එතකොට ಗುಣ ඇති කර ගැනීම ප්‍රතිපදාව කියන එකයි. හැබැයි මේ දින්ගයි කියන කොටින් වචන දෙකක් තුනක් විතරයි මේ කියන්නේ. මේක මහා ගැඹුරු ධර්මයක්. තුන්වෙනි එක මේ ಗುಣ පුරුද්ද ඇති කර ගැනීම ප්‍රතිපදා කියන එකයි. දැන් අපි ಗುಣ පුරුද්ද හදා ගන්න ඕනේ. ඒ ಗುಣ පුරුද්ද කියන්නේ මොකද? දැන් අපට ධ්‍යාන උපදවන ධ්‍යානාංග අපි හිතේ තියෙන්නේ. වෙන දෙමති ප්‍රමෝහයවත් විතාරක විචාර ත්‍රිභුත ඒකාග්‍රතාව කියන්නේ පළවෙනි ධ්‍යානාංග පහයි. එතකොට මේ පහ දැන් අපි පොදවලා පුරුද්දා ගන්න ඕන. සතාධිකාර සුද්ධලයා කියන්නේ ඒ ධ්‍යාන කුසල්හි උපදවලා නැත්නම් මේ ධ්‍යාන කුසල්හි උපදවන්න භාවනා කරලා කුසල්හි උපදවා අපි එක්කනට දැන් අපි ආස්වාද ප්‍රස්වාද භාවනා කරනවා හුස්ම ඇතුල් වෙනකොට ඒ හුස්ම පිට වෙනකොට යාම් කියන ආත්මෙහි කරන එමෙහි කරනකොට ආන් තමන්ද මේ කලකේ ඵල කුරුදු කරනවා එහෙම මේ ජීවිතේ ඵල කුරුදු කරලා කුසල් හිත් උපදවලා කුරුදු හදා ගන්නවා මේ කුරුද්දෙන් අපි කීජ ශක්තියක් හදුවා යම් කිසි මාර්ගහක කටු උපදවන ජීවිතයෙන් කටු උපදවනවා මල් උපදවන ජීවිතයෙන් මල් උපදවනවා මොන උපදවන ජීවිතයෙන් කොන උපදවන්නා වාගේ අර බීජ ශක්තිය අපි හදාගන්න තිබුණාම යම් භවයක යාන්තම් අස්වාස ප්‍රස්වාස ප්‍රස්වාස කියලා හිතනකොට ආඥාන උපදිනවා මොකද අර බීජ ශක්තිය උපදවලා තිබුණා ඒ වාගේ දැන් අපි ධර්ම විහාර භාවනා කරලා පුරුද්ද හදා ගන්න ඕනේ අබුද්ධෝත්පාද කාලවල ධර්ම විහාර භාවනා තියෙනවා ආනාපාන සති භාවනා තියෙනවා දැන් අපි පුරුදු කරන්න ඕනේ ඒක. ඉතින් ධ්‍යාන උපන්නේ නැහැ කියලා කලකිරෙන්න එපා. ධ්‍යාන උපදවා ගන්න පුළුවන්. බැරිුණත් ඒක අහගෙන යන්න. ගිනිකුරේ බෙහෙත් එකතු කරන්න ආදී ඒ බීජ ශක්තිය අපේ సంతාන එකතු කරලා තිබුණා යම් දවසක කුසල් අරමුණක් ලැබිච්ච හැටියන් අර ධානාංග පහළ වෙනවා මම තපවත් වෙනවා මාමින් මගේ හිතවත් අය තපවත් වෙත්වා මාමින් මගේ මධ්‍යස්ථ අය තපවත් වෙත්වා මාමින් මගේ සතුරෝ තපවත් වෙත්වා ඉතින් අපි ටික ටික පුරුදු කරන අපි කරුණා භාවනා වශයෙන් මම කරදර වලින් මිදෙමුවා මාමින් මගේ හිතවත් අය කරදර වලින් මිදෙත්වා මාමින් මගේ මධ්‍යස්ථ අය කරදර වලින් මිදෙත්වා මාමින් මගේ සතුරු කරදර වලින් මිදෙත්වා මේ භාවනා මාර්ගය විස්තර කරනවා නෙවෙයි මේ යන්තම් මාත්‍රකාමයෙන් කියා දෙන්නේ මේකේ ධ්‍යාන පදවන ක්‍රමයේ වෙන එකක් නමුත් මේ පින්නතු ධනුකම්පාවෙන් මේ කියා දෙන්නේ මුදිතා භාවනා වශයෙන් මා ලද සැපතෙහි අඩු නොවන්නේක් වෙම්වා මා මෙන් මගේ හිතවත් අය තම තමා ලද සැපති අඩු නොවන්නෝ වෙත්වා මා මෙන් මගේ මක්ජත් අයද තම තමා ලද සැපති අඩු නොවන්නෝ වෙත්වා මා මෙන් මගේ සතුරෝද තම තමා ලද සැපති අඩු නොවන්නෝ වෙත්වා සුදිතා භාවනාව ඒ උපේක්ෂා භාවනාවතේ මම පෙර කළ පින්පව් දෙක අනුව දැන් සබ දුක් විඳිමි මම කර්මයක් කොට ඇත්තේ කෙමි මාමෙන් මගේ හිතවත් අයද පෙර කළ පින් පෞදේක අනුව තප දුක් විඳින්නෝය කර්මය අයත් කොට ඇත්තෝය මාමෙන් මගේ මධ්‍යස්ථ අයද පෙර කළ පින් පෞදේක අනුව තප දුක් විඳින්නෝය කර්මය අයත් කොට ඇත්තෝය මාමෙන් මගේ සතුරෝද පෙර කළ පින් පෞදේක අනුව තප දුක් විඳින්නෝය කර්මය අයත් කොට ඇත්තෝය කියලා අපි පුරුදු ඒතකොට චතුර්ථ ධ්‍යාන උපදින භාවන උපේක්ෂා භාවන පුරුදු කරලා කියනවා එතකොට දැන් මේ නිර්වාණ නිවන් චතුස්සත්‍ය අවබෝධය ඇති වෙන්නේ මාර්ගාංගයෙන් පිට කියනවා නෙමෙයි සම්මා දිට්ඨි කියන්නේ ප්‍රඥා චෛතසිකය සම්මා සංකප්ප කියන්නේ විතර්ක චෛතසිකය සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන්නේ විරුද්ධ චෛතසිකය සම්මා වායාම කියන්නේ වීර්ය චෛතසිකය ධම්මා සති කියන්නේ සති ඡයිතසිකය. ධම්මා සමාධි කියන්නේ ඒකාග්‍ර ඡයිතසික. එතකොට මේ නිවන් ලබන මාර්ගාන සිත නෙවෙයි. එහෙනම් ඇයි අපි ළඟම තියෙනවා නම් නිවන් නොදකින් අපි ළඟ තිබුණාට බෑ. ඒවා අපි මතුවෙන්ද නාම අරමුණක් ඕන කුසල් හිතක් උපදින අරමුණක් ඕන මේ අර කුසල චෛත්‍යක මතු කරගන්න ධ්‍යාන උපදින අරමුණක් ඕන ධ්‍යාන කුසල් හිත උපදවන්න අරූප ධානය උපදින කුසල් අරමුණක් තෝරන අරූප ධානය උපදින්න එතකොට මේ මේ ඒ නිවන් දකින්න ඒ ඒ විදිහේ මාර්ගයන් උපදින නාම රූපයන්ගේ ස්වභාවය දක්න අරමුණ විතර වදින්න ඕනේ නැතු නිකන් ඒවා මතු වෙන්නේ නැහැ ඒවා මතු කරගන්න දැන් අපි අර කියාපු අතලොස් විදර්ශනා භාවනාව අතලොස් ධාතු විදර්ශනා භාවනාව දොළොස් ආයතන විදර්ශනා භාවනාව ස්කන්ධ විදර්ශනා භාවනාව නාම රූප විදර්ශනා භාවනාව භූත රූප විදර්ශනා භාවනාව කරන කරන ක්‍රියා ඒ ඒ ආකාරයෙන් මෙනෙහි කරමින් නාම රූපයන්ගේ ස්වභාව දක්නා විදර්ශනා භාවනාව මේ භාවනාව කරන්න ඕනේ ඉතින් දැන් අපි අර විදියට මේ අර මාර්ගාන් උපදින භාවනා කුරුහදා ගත්තාම යම් දවසක බුදු කෙනෙක් හම් වෙලා දහම් දේශනකොටම මාර්ගාංගද පහළ වෙලා මාර්ග ඵලාව බෝධේ අග්‍ර අමා මානිද්වාන ධාතු එදා පංචග්ගදායක බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඇහුවා ස්වාමීනි භික්ෂු කියන්නේ කාටද බුදුරජාණන් වහන්සේ බැලුවා කාශ්‍යප බුද්ධ ශාසනේ නාම රූප ගැන බණ අහලා හිත වැඩ කරලා කියනවා ඒකෙන් උන්වහන්සේ වදාරනවා සබ්බතෝ නාම රූපස්මි යත්තනත්ති මමායිතං අතතාචන සෝතති සමේ බික්ඛූටි මුච්ඡති යම් කිසි කෙනෙක් මේ නාම රූප ගැන මම මගේ කියලා අයිමක් ඇති කරගන්නේ නැත්තම් නැති වෙලා ගියක් නැති වෙලා යන දේ නැති වෙලා ගියක් බලගාටුවක් වෙන්නේ නැත්නම් එයා බික්ඛු කියලා දේශනා කර වදාරනකොටම අර සංසාරයේ නාම රූප ධර්ම ගැන බණ අහලා මාර්ගාංග ඉපදිලා පුරුද්දෙන් ඒ මොහොතේ මාර්ගාංගක ධනේකින් පහළ වෙලා අනාගාමි මාර්ග ඵලාව බෝධේ අග්‍රහමා මහ නිර්වාණ ධාතු වික්ෂුන් වහන්සේලා 500ක් ඇවිල්ලා හැව්වා ස්වාමීන් අපි භාවනා කළා දහස් තුනේ නේ බුදුරජාණන් වහන්සේ දරුවා කාශ්‍යප බුද්ධ ශාසනේ අනිත්‍ය ලක්ෂණය භාවනා කරලා තිබුණා. අනිත්‍ය ලක්ෂණය ගැන වදාරනකොටම අවිහන් මාර්ගඵල අවබෝධයෙන් අග්‍ර අමා මහ නිවන් ධාතුකාරය. ඔය අංගමත සංසාරේ ඒ ඒ කුසල් හිත් උපදවලා පුරුද්ද හදා ගන්න ඕනේ. ඒක තමයි ಗುಣ පුරුද්ද ඇති කර ගැනීම. ಗುಣ පුරුද්ද ඇති කර ගැනීම ප්‍රතිපදා කියන්නේ. ඉතින් මේ කාරණා තුන බොහොම වැදගත් කාරණා තුනක්. නමුත් දැන් මේ කොටින් ප්‍රකාශ කළේ දැන් අපට වාසනාවන්ත මොහොත ලැබුණා. අපට දැන් පින්කම් කරගන්න කල්යාණ මිත්‍ර පිරිස හමුණා. දැන් මේ සංසාරේ භයජනකයි. ඒ නිසා භයජනක සංසාරයේදී සතර අපායට නොයන්ද වාසනාවන්ත ජීවිත ලබන්න බුදුපතේ බුදුමහරහතන් වහන්සේලා හමු වෙන්න කල්යාණ මිත්‍ර පිරිස ළමන්ද අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා මේ කුසල් මේ කුසල ධර්ම ගුණ ධර්ම උපදින ආකාරයෙන්ම සියල්ල සියලු ආකාරයෙන් පිළියෙල වෙන්ද අපි මාර්ගය හදාගන්න දැන් අපට මේ ගුණ තුන පුරුදු කරන්න පුළුවනි මේ කාරණා තුන පුරුදු කළාම අපි සතර ආපාදුකින් මිදෙනවා මේ පාරමිතාපෙන් පුරන්න පුළුවන් බුද ජීවිත ලබනවා බුදුපතේ බුදුමහරහතන් වහන්සේලා හමු වෙනවා බොහොම ඉක්මනින් බලාපොරොත්තු බෝධි වලින් අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නවා ඉතින් ඒ නිසා අපට මේ ආත්මේ නිවන් දකින්න පුළුවන් නැත්නම් මේ ආත්මේ නිවන් දකින්න පුළුවන් නමුත් සංසාරේ නිවන් දකින්න බැරි බොහෝ දෙනාට මේ ගුණ තුන පුරුදු කරන්න ඕනේ සංසාරේ. ඉතින් ඒ නිසා දැන් මේ කොටින් කියාපු ධර්ම දේශනා ක්‍රම දැන් තම තමන් විස්තර හිතන්න ඕනේ. එක එක කාරණයක් පාදා මේ නරක ප්‍රාර්ථනා කරන්න හොදේ නැහැ. භවතක ප්‍රාර්ථනා කරන්න හොදේ නැහැ. දැන් මේ මොහොතේ ඊටම ස්කන්ධයෙන් ගෞරවයෙන් කර්මස්වණය කිරීමෙන් මහතුන් රාශියක් අත්පත් කරගත්තා ඒ සියලුම කුසල් කළගුණ සැලකීම් වශයෙන් තම තමන් නමින් මිය පරලොව ගියා වූ දෙමව්පිය ගුරුවර ඥාති මිත්‍ර උපකාරකාරී කෙනෙක් පින් ගැනීමට බලාපොරොත්තු සිටින් නම් මේ සෑම දිනාද මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා කියා හිතාගෙන පින් දෙන්න ඉදං ඕ ඥාති නම් පින් කැමති දෙවියන් සහිත ලෝකයාටද මේ පින බෙදා දෙන් තෙත්තාවතාච අම්හෙහි අනන්ත ගුණ සම්පන්න සියලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාටද ධර්ම රත්නයටද සංඝ රත්නයටද මම නමස්කාර කරමි බුද්ධ රත්නයටද ධර්ම රත්නයටද සංඝ රත්නයටද මාගේ ජීවිතය පූජා කර